සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝපනීසා තණ්හා කත්ත නිරුච්ඡමානා නිරුඤ්ජති කත්ත පහියමානා පහියති රූප සංචේතනා ලෝකේ පිය රූපං කාත රූපං විත්තේතා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති පහියමානා පහියති ගෞරවනීය යෝගාවචර මහා රංගරත්න අවසරයි අපි මේ දේවාදී දීලු දෙනාම එකතු වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ 92 වෙනි අංකය. ඒ වෙනකොට අපි ඒ සතිපට්ඨාන සූත්‍රයේ සෑම අන්තයක්ම වාගේ සාකච්ඡා කරමින් ඇවිල්ලා තියෙනවා. දාහම පොඩි සුළු ශේෂයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ එතකොට මුළු සතිපට්ඨාන සූත්‍රයේම අමාරේ දැක ගන්න පුළුවන් වෙයි. දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනාවෙමයි සත්‍ය පරිදි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන සත්‍ය අතර අඩංගු ඒ පුරුකේ ඒ නිරෝධ සත්‍යය. ඒ නිරෝධ සත්‍යයත් ඊට කලින් ඉදිරිපත් කරගත්තා වූ සමුදය සත්‍යයත් කියන දෙක හරියට රූපේකුත් කණ්ණාඩියකේ රූපේ වැටෙනා වූ ප්‍රතිබිම්බයකුත් වාගේ නිකන් කණ්ණාඩියක ප්‍රතිබිම්බ රූපයක් තියෙනවා. මේකෙම ප්‍රතිබිම්බයක් තමයි. සමුදයේම ප්‍රතිබිම්බයක් තමයි නිරෝධේ. මේ දෙක අතර තියෙන වෙනස බලන්න ගියාම පුදුමාකාර සියුම් භාවයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයා සමුදේ සලකන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දුරු කළ යුතු ප්‍රහාණ කළ යුතු කොටසක්. එහෙම නැත්නම් ඒක නරක දෙයක්, ඊටාමත් අපි ළඟ සමීපේ තියෙන දෙයක්. ඊගාට නිරෝධ සත්‍ය කිව්වහම ඊටාමත්ම පිළිතුරු අද උඹක් ඈත බොහෝ දුරක බොහෝ කාලයක වැඩ කිරීමෙන් කරන්න ඕන දෙයක් කියලා මේ දෙක අතර පුදුමාකාර වෙනසක් දැක ගන්න තරමටම ආධ්‍යාත්මික ගතියක් තියෙනවා උඹ දෙන්නේ. මේ වෙනස පෙන්නන තරමටම මේක අතුලාන්තයක් පෙන්වන්න නමුත් මේ දෙකේම දක්වන පුරුක්තික ටික පුරුක්තික දිහා සමුදේ සත්‍ය සත්‍යයෙන් සහ ඊළඟ සත්‍ය පැත්තෙන් බලනකොට කොච්චරනම් අකාලිකද කොච්චරනම් සාන්දෘෂ්ටිකද කියලා බලනකොට ඒ ධර්මයේ කෙරේ පුතුමාකාර උනන්දුගත ගතියක් උත්සාහ කරන ගතියක් ඇති කරනවා ඒක තමයි අපේ පරමාර්ථ වියුත්තේ මේ බණ සාකච්ඡා කිරීමෙන් බණ ඇහිීමෙන් අපි මේ කරගෙන යන වැඩේට පුළුවන් තරම් ලොකු උනන්දුවක් ලොකු ඉදිරිතල්ලුවක් පෙරමග දැක්වීමක් ඉතින් ඒ සම්බන්ධයෙන් බලනකොට අපි අද ඉදිරිපත් කරගත්ත මාතෘකාව සූක්ෂමයි බොහෝමත්ම සියුම් නමුත් පිරිසේ අද ඉන්නා වූ தත්ත්වය අනුව ඒ තරම්ම ගැඹුරු කර්තව්‍යයක් වෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. අපි අද ඉදිරිපත් කරගන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න නම් විරෝධය කරන්න නම් නැත්නම් කෙරෙනවා නම් කොහොමද කෙරෙන්නේ කොතනද කෙරෙන්නේ ඒක මේ ප්‍රශ්නේ පිළිතුර කියන්නේ රූප සංචේතනා ලෝකේ ප්‍රිය රූපං සාප අපි ඇහැට රූප දැකීම විෂය කියන නැත්නම් ඇහැ කියන ආයතනය සම්බන්ධ කරලා ගත්තොත් රූප සම්බන්ධයෙන් අපේ යම් චේතනා පහළ වීමක් තියෙනවා. ඉන්දිය භාවනා සූත්‍රයේ සඳහන් කරන විදිහට චක්කුණා රූපං විස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං රූපේ දකින්නකොටම රූපයක් දකින්නකොටම ඒක ඔන්න ඔය තුන අසු තමයි හිතේ. එක්කම නාපයක් පහළ වෙනවා. අනේ හොඳ රූපයක් දැක්ක යාන්තම් දැක්කත් ඇහ හොඳ නිසා දැකගත් ආදි වශයෙන් මනාපේ. එහෙම නැත්නම් අමනාපේ පහළ වෙනවා. මේක අසුබයි, අශෝභනයි, අබද්දයි. ඒක නිසා මේක නොදකින්නවා නම් හොඳයි. එතන මනාපමනාපන් දැක්ක නොදැක්ක මතක නැහැ. මනාපමනාපයක් නැති රූප හිතේ හිතින්නෙත් නැහැ දැක්ක බව කීයේත් නැහැ. ඔන්න ඔය තුන අනුවේ මේ රූප විශේෂයි අපි චේතනා පහල කරනවා. මන ආරෝපය දැකන ඔක ලං කරගන්න, ලොකු කරගන්න, බදා ගන්න, ළඟ තියා ගන්න ගෝක් චේතනා පහල වෙනවා. අමනාප රූපයක් නම් දුරු කරන්නට, විනාශ කරන්නට, නැති කරන්නට, ඈඩ් කරන්නට චේතනා පහල වෙනවා. මනාපමනාප පහල වුණා නම් රූප දැක්ක ඇහැ වැඩ කරා කියනකොත් මතක නැතිලා වෙන කනේ නාසයේ දිවේ කයේ හිතේ පහළ වෙන අරමුණක් පසු වෙන තරමටම චේතනා නිලීන වෙලා යනවා. ඒ නිසා දකින්න රූපයක් පාසා මේ ආකාර වූ චේතනා ස්වરૂපයක් අනිවාර්යයි. ඒ චිත්ත වීතියේ එක පුරුකක්, එක චිත්තක්ෂණයක්, එක සංදිස්ථානයක්. මේක බොහොම වැදගත් සංදිස්ථානයක්. මේ චේතනාව. මේ චේතනා චෛතසිකය වැටෙන්නේ පංචස්කන්ධ වශයෙන් කඩනකොට රූප කොටසට නෙවෙයි සංඥා කොටසට නෙවෙයි වේදනා කොටසට නෙවෙයි විඥාන කොටසට නෙවෙයි සංඛාර කොටසට ඔය චිත්තචෛතසික ධර්ම බෙදලා දක්වනකොට හිත විඥානයේ කියලා දානවා නම් ඒතුරු චෛතසිකයන් දැනට සම්මත ක්‍රමයේ හැටියට 52 කට කලකට. ඒ 52 සංඥාව අයින් කරනකොට 51යි චේතනාවයි කියනකොට 50යි ඒ 50කම කියනවා සංස්කාර කියලා. සංඛාර ඛණ්ඩය. මේ සංස්කාර ඛණ්ඩය ගැන විස්තර කරන්න යන ඔය චෛතසික කඩන ආකාරයේ ආචාර්යවරු ඒ සංස්කාර ඛණ්ඩේ වැදගත් චෛතසික විදිහට පෙන්වන්නේ චේතන. චේතයිති චේතන. චේතනාව කියලා කියන්නේ ආයුහන රස. අනේකොත් අර 50 49ක් වන চৈতසික ඔක්කොම රැස් කරනවා. මොකටද රැස් කරන්නේ? චේතනාවට ඕන තාලෙට ඕන තැනට මෙහෙවන්න. අනේ මෙහෙවීමයි චේතනාවේ කෘත්‍යය මෙහෙවීමයි. ප්‍රයත්න කිරීමයි. ප්‍රයෝග කිරීමයි. සංවිධානය කිරීමයි. මේක සාමාන්‍යයෙන් ඒ සම්ප්‍රදාන කූල දක්වන උපමාව තමයි වඩු මඩුවක ප්‍රධාන වඩුව නැති වෙනකොට එයාගේ ප්‍රධාන අතවැසියා අනිකුත් සියලු දෙනාම වැඩෙහි යොදවන ගමන් තමනුත් වැඩේ යෙදෙන. ඒ ඔක්කොගේම සංවිධානය සුපරීක්ෂණය කරමින් කරගෙන යනවා අන්නේ ප්‍රධාන වඩු අතවැසියා වාගේ තමයි චේතනාව. මේකදී අපි මේ භාවනා පැත්තෙන් බලනකොටත් ඒ වගේ මූලධර්ම පැත්තෙම සම්බන්ධ වෙනවා. මේ ටිකක් මේ මූල ධර්ම දිහා ගැඹුරට යනකොටයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ විතක්කය චේතනාවය මානසිකාරය කියන සමීපාන්තර තාමත් සමීප කෘත්‍ය තුනක් කරන චෛතසික හම්බ වෙනවා මේ චෛතසික වෙන් කරලා දැක්වීම අර එක එක චෛතසිකයක ගුණයන් අර කිස්ක බේරලා බලන වාගේ කැඳේ ගල බේරලා බලන වාගේ දැන දැන ගැනීමට යම් ප්‍රතිමට්ටමකට මේව ගැන අවබෝධය ඇති නැත්නම් හේතු වෙනවා. නැති නැත්නම් නිකන් අහනකොට යම් කිසි සුතමේ ඥානයට උදව් කරනවා. චේතනාව කියන එක අපි විතක්කේ කියන එක අපි තේරුම් ගන්නේ අරමුණට හිත නැංගීම. අපි ආනාපාන අරමුණ දෙනවා. නැත්නම් පිම්බි මහැකිලිම අරමුණ දෙනවා. ඒ නැත්නම් කේසාලෝමානඛ ආදී මොනම හරි අරමුණක් ගුරුවරයාත් එක්ක කර්මස්ථානාචාර්යවරයාත් එක්ක සම්මුතියකට ආවට පස්සේ ඒ අරමුණට අපි අනෙකුත් අරමුණු වලින් බේරලා නැත්නම් ඇහැට කනට නාසයට දිවට හිතට හිතවිලි හිතන්න දෙන්නේ නැතුව අර කාය ආනපස්තනාට සම්බන්ධ හෝ මේ ගත්තා වූ සම්මුති අරමුණට නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මේකට අපි කියන්නේ විතක්කය. එතකොට මේ චේතනාවත් එතන අවශ්‍යයි. තමයි හිතන්න වෙනවා. චේතනා කරන්න මගේ හිත ආනාපාන අරමුණේ වේවා. නැත්නම් මගේ හිත පිම්බීම ඇකිලිම අරමුණේ වේවා. ආදි වශයෙන් අපි ඒකට අදිෂ්ඨාන කියලා කියනවා. චේතනා කියලා කියනවානේ චේතනාවක් අවශ්‍යයි. චේතනාව තමයි අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මෙහෙම. සංවිධානය කරන්න, ප්‍රයෝග කරන්න. ඊට පස්සේ මානසිකාර්ය ඒක ගෙන යෑමේ වැඩ ඉත කරනවා. වැඩ කටයුත්ත කරනවා. මේ නිසි තැනට යොමු කිරීම, ගෙන යෑම මානසිකාරයෙන් කරනවා. ඒක නිසා චේතනාව විධායක මේ යුද්ධ බිමකන ආනදන නිලදායි වාගේ. මානසිකාරය අස්වාරෝහකෙක් වාගේ අස්වකරත් එක ඒ රතාචාර්යවරයා වගේ ඔක්කොම අස්සයෝ ටික නිසි මගට යොමු කර ගන්න ගතිය තියෙනවා. මේන මේ තුන යෝගාවචරයට සමහර විටක සමතේදීත් අහුවෙන්න පුළුවන් විපස්සනාදීත් අහුවෙන්න පුළුවන් පැහැදිලි වෙන් කළ දැන ගැනීම අවශ්‍යයි. ඒක මේ සාමාන්‍ය සුතමේ ඥානය සඳහා කරන ලද ප්‍රකාශනයක්. චේතනාව විත්තක්ය මානසිකාරය. මේ චේතනාව මේ සංඛාර ස්කන්ධය වශයෙන් ගැනීම සාධාරණයි. ඒක යුක්ති සාගතයි. ඒ මොහොත බුද්ධ වචනේ පවා සම්බන්ධ වෙනවා සමීප වචන අபிසංචේතයේති අபிසංකරෝති සංස්කරණය සංචේතනා කියන දෙක සමානාර්ථ පද ඒ නිසා සංස්කාර ස්කන්ධයේ වශයෙන් චේතනාව ගැනීම හේතු සහිතයි ඉගෙන ගැනීමේදී අපි එහෙම කරන්නේ එහෙමයි සංස්කාර ස්කන්ධය කිව්වහම ඒකේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි මෙහෙවීම ප්‍රයෝග කිරීම සංවිධානය කිරීම රැස් කිරීම ආනේ කටයුත්ත කිරීමේදී මේ චේතනාව නැත්නම් අපි කියන්න පුළුවන් මේක චිත්ත ශක්තිය කියලා අදිෂ්ඨාන ශක්තිය කියලා මේක තමයි සංසාරේ ඇති කරන්නේ කියලා කිව්වොත් මෙහාගේ තියෙන භයානකම අපට තේරුම් ගන්න පුළුවන්. මුළු සංසාරෙම සංස්කරණය කරන්නේ. දැන් අපි ඉන්නේ යම් දුකක් නම් ඒ සියලුම දුක් සංස්කරණය කරලා තියෙන්නේ මේ චේතනා කියන চৈতසිකයයි මේ සංස්කාර ස්කන්ධයයි. ඒක පිළිබඳව උගක් සැකහිතන දෙයක් නැත්තේ නෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. මේ අපි යම් විදිහකට රූපස්කන්ධය කියලා කොටසක් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ওই පහම තමයි දුක් කියන්නේ. ඒ කියන්නේ ඔච්චරයි. ඕකේ මේ සංස්කාරස්කන්ධය කොහොමද දුකක් වෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් අවිදයකට කියනවා නම් දුක ඇතිවීමට හේතුන තෘෂ්ණාව සංස්කාර නිසා ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ නැත්නම් ඒ දුකෙන් මිදීම නම් වූ නිරෝධය දැක ගැනීමක් වෙන්නේ නැහැ. තව පැත්තකට කියනවා නම් සංස්කාරයන් පිළිබඳ නොදැනීම සංසාරයයි තණ්හාවයි දුකයි සංස්කාරයන් පිළ දැන ගැනීම දැක ගැනීම නිරෝධයයි විමුක්තියයි. නිසා අපි ඉන්නේ මේ සංස්කාරයන් දැනගැනීමේ කටයුත්තේ. නමුත් මේක තාම සූක්ෂමයි, ඊටාත්ම කූට උපක්‍රම සහිතව විෂම යෝගීව මේ කටයුත්ත සිද්ධ කරගන්න. අන්න ඒක දැනගැනීමේ විතර විචිත්‍ර දෙයක් මනුස්ස ලෝකයේ ඇත්තේ. ඒක නිසා දෙලහරක්. පුදුමාකාර හැබෑම හැබෑ පරිවර්තනයක්. හැබෑම පරිණාමයක්. පූර්ණ පරිවර්තනයක් ඇති කරගන්න. මේකට හරි බයයි උඹදී. ඒ මොකද ඒ වෙනකොට ඒ පරිවර්තනය දැනගන්නකොට ඒ පරිවර්තනය දැනගන්න පුද්ගලයා පරිවර්තනය වෙලා ඉවරයි. ඒ පුද්ගලයා විපරිණාමයට ලක් වෙලා ඉවරයි. ඒකට කියන අපි බයයි. ඉතින් අහන්න දෙයක් නැහැ නේ. අපි මේක එක්කල් හයියෙන් අල්ලගෙන බදාගෙන ඉන්නවනම් ඒ අල්ල බදාගත්ත කෙනාට මේක වෙනස් වෙනවා දකින්නකොට ලুকু බයක් ඇති වෙනවා. හරියට මේ භූදන්කාරීන්ට විශාල ධනවතුන්ට මරණය ගැන කතා කරනකොට ඇති වෙනා වූ බයක් වගේ. අපි මේ අපේ සංඥාතික, සංස්කාරතික, විඥානතික, වේදනාතික, රූපතික තමයි භූතලෙට තියා ඉන්නේ. ඉතින් මේ බුදුලේ තදින් අල්ලගත්ත ඇත්තෝ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගත්ත ඇත්තන්ට මේ සංස්කාර පිළිබඳ කතා කිරීම තේරුමක් නැති දෙයක් වශයෙන් පේනවා කියන්නේ. ඒ වගේම බාහිරවන සුද්ධියක් බවක් පේනවා කියන්නේ. එහෙමමයි. ඒක එහෙමමයි. ඒ මොකද විපස්සනා ඥාන වැඩිනකොට මේ සෑම බයක්ම මේ සෑම නොදෙන දෙයක්ම ප්‍රඥාවට ලක් කරගත්තේ නැත්නම් මේ පස්සනා ඥාන පාඩක. නිසා සංස්කාර පිළිබඳව හැදෑරීම ඉතාම සෙල්ලක්කාර කෙනෙකුට නම් හරිම විනෝදාංශ දැනගන්න. සම්ප්‍රදාන කූල මේක ලියන්න ගන්න කෙනා අනිවාර්යයෙන්ම අකාලික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඒත් අපි ඊට කලින් අහුවෙලා. සාන්දෘෂ්ටික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් අහුවෙලා ඒ නිසා මේ තුන් කාලයක් පටලවා දේශමානයක් පටලවා පටලවාගෙන මේක අතනයි මෙතනයි ඊයේ අදයි හෙටයි කියන මේකට ගියොත් කවදාක අපි සංස්කාරයන් උණු උණුවේ දැක ගන්න සංස්කාරයන්ගේ ඇති හැටි දැක ගන්න තාම පමයි. දැන් සංස්කාරයන් පිළිබඳව ඒ නිට්ටය නොසලෙන ඇත්ත ඇති හැටියෙන් දකින ඥානෙ පහළ වෙන්න ඒ සාන්දෘෂ්ටික කියන වර්තමාන මානෙට එන්න ඕනේ අකාලික කියන එතන එතනම අවබෝධ කිරීමේ ශක්තිය අදාළ. හැබැයි ආගමට ඕක කරන්න අමාරුයි. මොකද අර සක්කාය විච්චි වගේ ආගමක් කඩලා යනවා උතනදී. මොකද ආගමේ තියෙන පැවැත්ම පිළිබඳ සංකල්පයක්. බෝ කිරීම පිළිබඳ සංකල්පයක්. මේක තමයි සංස්කාර කියන්නේ. ඉතින් ඒ නිසා සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්න නම් අර පැවැත්ම පිළිබඳ මේ සංකල්පය පිළිබඳව අලුතෙන් බලන් ඉගෙන ගන්න වෙනවා. බෝ කිරීම පිළිබඳ සංකල්පය පිළිබඳව අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම හිතන්න පුරුදු කරන එක මම කියන විදිහට නම් මේකට විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක නැති කෙනාට මේ විදිහට කල්පනා කිරීමම ආගමේ පැවැත්මට බාධාවක් කියලා හිතෙන්නේ කියලා. ආගමේ ගෝවීමට අභියෝගයක් කියලා හිතෙන්නේ කියලා. ඒ නිසා අපි මෙවැනි වාතාවරණයක ඉඳගෙනයි මේ සංස්කාරස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ. මේ සංස්කාරස්කන්ධයේ ඉස්සර වෙලා අපි ගත්තේ මොකද්ද? සංඥා රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එච්චේසා තණ්හා උපද්දමානා උපද්දති එත්ත පහියමාන එත්ත නිරුද්ධමාන නිරුද්ධති පහියමාන පහිය අපි ගිය පාර ගත්තේ ඒකයි සංඥා ඇති කර ගැනීම මතයි මේ සංස්කාර ඇති සංඥා ගන්නවයි කියලා කියන්නේ නිමිති ගැනීම නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝ අපි සංඥාව ගන්න නම් ප්‍රත්‍යක්ෂ වස්තුවක් මත ඒ ඒ වෙලාවේ ඇතිවෙනා වූ සංසිද්ධියක් මත නිමිත් ඒ නිසා ඒ සංසිද්ධිය නම් ඒකාන්තයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මූලික ත්‍රිලක්ෂණයට යට. නමුත් අපි නිමිත්ත ගන්නෙම ආනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයෙන් නැති කරලා නিত্য සුඛ සුභ නිමිත්තක් ඇති කරගන්න ඕනේ. නිසයි අර සංසිද්ධිය මත අපි නිමිති පහල කරන්නේ. ගත්ත නිමිත්ත නිත්‍ය නිමිත්තක් විදිහට අපි හිතේ තැන්පත් කරගන්නවා. නමුත් අර ඇත්ත සංසිද්ධියෙන් මේ නිමිත්ත කොච්චර වෙනස්ද කියන එක හාස්‍ය ජනක. කිනා එළවෙන සුළුයි. එනිසා අපි නිමිත්තක් ගත්තොත් අපි සංඥාවක් ගත්තොත් සලකුණක් කරගත්තොත් පිළිගැනීමක් කරගත්තොත් ඒ ගත්ත සංඥාව ගත්ත නිමිත්ත ගත්ත පිළිගැනීම කවමදාකවත් අපෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි අපේ ඉතිවිලි ගබඩාවේ දැනගන්න. නමුත් ඒකට අදාළ රිද්දිය නම් චිත්තක්ෂණ දෙකක් එක විදිහට හිතින්නේ නැහැ. ඒ නිසා අපි අතීත මතකයේ කියලා ගන්නේ අපි දැකපු දේවල් අහපු දේවල් එහෙම නෙවෙයි. අපි දැක්කායයි හිතාගත්ත දේවල්, ඇහුවායයි හිතාගත්ත දේවල්, ස්පර්ශ කරායයි හිතාගත්ත දේවල්. ඒ නිසා අපිට ඕන දේවල් ටිකක් තමයි අපි කොයි දේ දැක්කත්, කොයි දේ ඇහුවත්, කොයි දේ ස්පර්ශ කරත් මතකේ තැන්පත් කරගන්නේ. මොකද ගබඩා කරගැනීමේ ශක්තියක් ඇත්තේ නැහැ. නියම සංසිද්ධිය. ඒක බොහෝම ශීඝ්‍ර වෙනස් වෙන සුළු. කපඩා කිරීමේ ශක්තිය ඇති වෙන්නේ මේ නිමිති වලටයි කලකුණු වලටයි. ආන්නේ කලකුණු තබා ගත්තේ නැත්නම් අපිට කවදාකවත් අතීතයක් නැති වෙනවා. අතීත මතකයක් නැති වෙනවා. මේක ඉතාමත්ම හොඳ නරක දෙකට පිළිදෙන දෙයක්. හොඳට පිළිදෙනාට මේක නම් තමයි නරකට කියන්න පුළුවන්. ඉතින් අසලක් දෙන්න පුළුවන් ඔය මේ අද ඇතිලා තියෙන ඉලෙක්ට්‍රෝන ලෝකයේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ සියලුම විස්කම් පවත්න්නේ මෙන්න මේ විදිහට සත්‍ය සිද්ධිය වෙන දෙයක් බවට පරිවර්තනය කරලා සංඥාගත කිරීමේ ක්‍රමයකට. මුළු කම්පියුටර් විද්‍යාවම කියන්නේ ඔකට. කවදාක සත්‍ය සිද්ධියක් කම්පියුටරට දාන්න බෑ. ඒක දාන්න පුළුවන් ඒකට අවශ්‍ය සංඥාගත කිරීම. ඊට පස්සේ සංඥාවල් ඕන වෙලාවක ඕන තැනක ඕන දෙයක් කරලා එහාට මෙහාට හරවලා හදන්න පුළුවන් ගැතිය තියෙන නිසා ඒක අමුතුම ලෝකයක් වගේ පේනවා. මේක සමහර නරකලක් ගන්න සමහර හොඳලක් ගන්න. ඒ වගේම තමයි මේ සංඥා ගැනීම නිසා හොඳ පැත්තට ගන්න ක්‍රමයට අසත්‍යනාන්ත හොඳින් දකිනවා කියලා කියනවා. සතිය පිහිට වෙනකොට යම් කිසි දෙයක් මත සංසිද්ධියක් මත ක්‍රියාවක් මත සතිය පිහිටනකොට සතිය ස්ථිරතාව වෙන්න නම් සතිය ආසන කාරණා වෙන්නේ චිර සංඥා පදත්ත තීව සංඥාවක් ඇති කරගත්තොත් ඒක සීය පවත්වන්න ලීසි. මතක තියාගන්න ලීසි. හැබැයි සංස්කාරස්කන්ධයට යනකොට මේ සංඥාව නරකට හිටිනවා. සතියට යනකොට මේ සංඥාව හොඳ පැත්තට යනවා. ඇයි මෙහෙම වෙන්නේ? සතිය පිහිටුවනකොට බුදුරජාණන් වහන්සේ නොකියා කියන ධර්මයක් තමයි එකම වස්තුව පිළිබඳ බොහෝ වේලා සතිය පිහිටවීමෙන් තමයි අපි අර සලකුණු ගැනීමේ සිදුවෙන ඉස්තිරසාර කරගන්න සලකුණු නිමිති ගැනීමේ වෙන අඩුපාඩුව කැපිලා යනවා. බොහෝ වෙනස් වෙමින් පවතින නිතර වෙනස් වෙමින් පවතින ඉරියව් පවතිද්දී ඒ පිළිබඳ සලකුණු ගත්තට ඒ සලකුණු වල නරකට පිටන්න පුළුවන් ගතිය වරදට පිටන්න පුළුවන් ගතිය වැඩි. එකම අරමුණක බොහෝ වේලා සලකුණු ගැනීමෙන් නම් ඒ ඉතිරසාර නිත්‍ය සුඛ සුභ සංඥාව ඇති වෙන දින ඉඳ අඩු වෙනවා. මෙන්න මේමයි පිළිස්තර කරන්නේ. නිදර්ශනයක් වශයෙන් ආනාපාන ගත්තොත් ආනාපාන ඉස්සලාම ඇති වෙනකොටම අපි කියන ඒක පිළිබඳව ස්ථිරසාර සංඥා ගන්න කියලා. කොහොමද ඇතුල් වීමෙන් පිටවීම කොහොමද වෙනස් වෙන්නේ කියලා හොඳට විස්තර බලන්න. හැපෙන තැන මොන වගේ හැපීමක්ද තියෙන්නේ කියලා ඒක සංඥාව ගන්න කියලා. අරගෙන ඒ සංඥාවෙ ඉඳගෙන දෙවෙනි හුස්මත් බලන්න. අර ඉස්සලා වගේම හුස්ම රැල්ලේ ඇතුළේම පිටවීම අතර සංඥාව එකමද තියෙන වෙනස් වෙනවද? හැපීම පිළිබඳ බැලුවොත් ඒක එකමද තියෙන්නේ හැපීම තන වෙනස් වෙනවද? ආදි වශයෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට යම්ම වෙලාවක බොහෝ වේලා ආනාපාන සතිය බැලුවනම් ආනාපාන සතිය මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි ආදි වශයෙන් අර සංඥාව ස්ථිර වෙන්න වෙන්න වෙන්න වෙන්න ආනාපානයේ තියෙන අතීත ස්වરૂප වර්තමාන ස්වરૂප අනාගත ස්වરૂප ළඟ ස්වરૂප දුර ස්වરૂප ගොරෝසු ස්වરૂප සියුම් ස්වરૂප ප්‍රිය ස්වરૂප අප්‍රිය ස්වરૂප ඇතුලේ ස්වરૂප පිට ස්වરૂප කියන සේරම ස්වરૂප දැක්කොත් අපි කුත්තේ හමාර කරන්න ආනාපාන දැක්කයි කියලා කියන්නේ. ඔබ මේ දෙද්දි ටික දැක ගන්න කලින් මේ 11 ආකාර දැක ගන්න කලින් ආනාපානයේ ආරමුණ ගිනි වුණොත් වේදනාවකට යට වුණොත් ශබ්දයකට යට වුණොත් පිටිවිල්ලකට යට වුණොත් අර කෘත්‍ය භාගයට විකිනවා. ඒ භාගයට හිතියට අපේ හිතේ තියෙනවා භාගයට නැස කරන්නේ ඒ කෘත්‍ය අතින්දා. ඒ මොකද ඒත් එක්කම පිටිපස්සේ සංස්කාර මේ සංස්කාර කියන මේ ස්කන්ධය පවතින එකෙන් කරන්නේම අර අඩුපාඩු ටික සම්පූර්ණයෙන්ම පුරෝල අංග සම්පූර්ණයක් හදලා එතකොට ඒකේ ප්‍රමාණයක් ඇත්ත ප්‍රමාණයක් බොරු. ආන්න එතකොට අපි ඒ සත්‍ය බොරු වශයෙන් බොරු සත්‍ය වශයෙන් තේරුම් ගැනීමේ පටලැවිල්ලකට අහු වෙනවා. මෙන්න මේක නොවීමද නම් ආනාපානෙ දැකිය හැකි සෑම මුණතක්ම. සෑම රංගනයක්ම. සෑම වේදයක්ම සතියෙම බලන්ත නම් සතියට වට කර ගන්න නම් කොටු කර ගන්න නම් සංඥාව හැම වෙලාවෙදිම තියාගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනාපාන ආරම්භක යෝගාවචරයක් වේවා බලබුද්ධ කෙනෙක් හෝ පරියන්කේ ආරම්භයේදී මේ ආනාපානේ සංඥා තේරම ටික ආදරයෙන් ගන්නවා සාදරයෙන් ගන්න ඇදහිල්ලෙන් ගන්නවනම් ඒ බුද්ධයට මේ සංඥාව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා සංඥා නැති තත්වෙට නිමිත්ත නැති තත්වෙට අනිමිත්ත තත්වෙටපත් වෙනවා අත්පන අපිට දවල් එළිය දැක ගන්න. පටන් ගන්නකොට සංඥාව ඇතුළේ හුස්ම පිටේ හුස්ම බොහොම ප්‍රකටයි. හැපෙන තැන බොහෝම ප්‍රකටයි. කුණුසුත්තේ තිල්ගදී බොහෝම ප්‍රකටයි. එතකොට ඒකට කියනවා සංඤී සංඤී සංඥාව කියලා. ලෝකේ සාමාන්‍ය ලෝකයා ගන්න සංඤී භාවයක් ඒක තියෙනවා. ඊට පස්සේ මේ අර කීපාර අපි සංඥා ගැන කතා කරනකොට බොහෝ ලක්ෂණ ගාතාවක් නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිසඤ්ඤ සංඤී නවිභෝති සංඤී මෙච්චර ලස්සනට ඇතුළේම පිටේම වෙන් කරපු ආනාපාන නැත්නම් පිම්බිනා කියන වශයෙන් තිබුණ මේ කර්මුණ ටික වේලාවක් බලා ඉන්නකොට අසඤ්ඤ tattviකුත් නෙවෙයි විසඤ්ඤ tattviකුත් නෙවෙයි විභූත සංඥාවකුත් නෙවෙයි ඒ කියන්නේ අපිට තී නැති වෙලක් නෙවෙයි විසඤ්ඤ භාවයකට එහෙම වෙලක් නෙවෙයි සංඥාව ඉක්මවලක් නෙවෙයි මොකද්ද සංඥාවකට යනවා ආනාපානෙත් ඒක වෙනවා පිම්බීම හැකිලිමෙත් වෙනවා වෙන ඕනෙම අරමුණක් ගත්තොත් බොහෝ වෙලා බලා ඉන්නකොට අරමුණ විශේෂයි මෙන්න මේ සංඥාව පච වෙන ස්වරූපයක් නිරෝධ වෙන ස්වරූපයක් තියෙනවා විරංජනේ වෙන ස්වරූපයක් තියෙනවා ඔන්න ඔය කටයුත්ත ඉවසිල්ලෙන් ඇදහිල්ලෙන් එන්නේ එන්න සතිය වැඩි කරමින් එන්නේ එන්න සමාධිය වැඩි කරමින් යන්න පුළුවන් නම් අන්න සර්වඥාන්වහන්සේලා සතිපට්ඨාන සූත්‍රයෙන් පිටින් දවස් 7න් වැඩි ඉවර කරන්න පුළුවන් නමුත් මේ සංඥාව මේ විදිහට න සංඥ සංඥී න විසංඥ සංඥී නෝපි අසංඥී න විභෝත සංඥී කියන මේ කාරණාවලදී අපි කී පොළකදී මේ අලේතන් බෙදේ ඉස්සලා බැවුම් අර අර බලනවා. ඒ බලන හැම වෙලාවකම ඇට ගුණා වෙනවා කුඩම් ගැන. අර තැඳීමේ කෘත්‍ය නතර වෙනවා. ඒ තරමටම ප්‍රමාණයි. ඒ තරමටම අපි ඉවසීමේ ශක්තිය නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ බවවත් අපි දන්නේ භාවනා කරපු නිසා. එකම අරමුණට හිත යොදන්න උත්සාහ කරපු නිසා ඒ නොකලනම් අපිට මේ චෝදනාවකට නැතුව අපි උපාදිලාභින් වෙන්න ඉඩ තියෙනවා. ඉතාමත්ම ඥානවන්ත කියලා තෑගිලා බඳ ඉඩ තියෙනවා. ඒ මොකද එකම වැඩක්වත් කරලා හරියට අනුපාදිකක් දැකලා. ඒ තමයි සංඥාවේ ඉතා වැදගත් කෘත්‍යයක් කියලා. එයා අපි කෙරුවත් නොකරුවත් වැඩ කරන මිනිහා අපිට මෙන්න හොඳට යොදවන්න පුළුවන් අරමුණක සියල්ල දැක ගන්න සංඥාපීත. ඒ සංඥාවේදී මේ සංඥාව සත්‍යකට පත් වෙන එකක් කියා බොහෝ වෙලා බලනකොට නසඤ්ඤ සංඥා සාමාන්‍ය ලෝකයේ බලන සංඥාවේ වෙනස් පැත්තකට. ලවිසඤ්ඤ සංඥා අපිට සංඥාව නැති විසඤ්ඤ භාවයක් නොවෙනවා. නොකිය අසඤ්ඤී. ඒ අරමුණ අල්ලගන්නම බැරි තත්ත්වෙකුත් නෙවෙයි. ලවිභූත සංඥා සංඥාව ඉක්මවන්නේ. ඇතුළේ තියෙන වෙනස නැති වුණත් හැපීමේ දැන් නොදැනම අරමුණේ ලාංඡනයක් ඒ ආවකාඩයක් පවතින බව තේරුම් ගන්න පුළුවන්. පිම්බීම හැකිලිමේ වෙනස නැති වුණත් උදරයේ මොකද්ද වැඩපිළිවෙලක් තියෙන බවට තේරුම් ගන්නවා. මේ සාමාන්‍ය මේ ගාථා වෙන මුඛ්‍යාර්ථය වශයෙන් ගත්තොත් මේ කියන්නේ රහතන් වහන්සේගේ හිත. නමුත් මේ අපි කතා කරන්නේ තාම රහස් වෙලා නෙවෙයි. ඒ මඟට යනකොට පේන ලකුණු. අරකට අපි කියනවා නම් ඉස්තිරසාර නිරෝධයක් කියලා මේකට කියන්න පුළුවන් තදංග නිරෝධය කියලා. අරක පටිච්චසම්බ නිරෝධය මේක තදංග නිරෝධය. ඉතින් මේක කියනවනම් මම පැහැදිලිවම යෝගාසක මතක් කරන්න කැමති මේ ජීවිතයේදී මාර්ගඵල නිවන් ලබන්න පුළුවන්. මෙච්චරයි දක ගන්න තියෙන මේ අති හේතුක ප්‍රතිසන්දිත අනම්මන උපාදි ඔක්කොම ඕකෙන් තේරෙනවා. හැබැයි ඒක ඔච්චර භාගකාන්තයේදී අනන අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් දිගා දින්නක් පුළුවන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රශ්න ගන්නට. ඒක නිසා සතියදී අපි කරන්නේ සංඥාව ඉස්තිර කරනවා. ඉස්තිර කරන්නේ මොකද්ද? එකම අරමුණක් ගන්න ඒ අරමුණේ ගන්න පුළුවන් තොරතුරු තේරම මේක මේ අන්න අර කියන සංඥාවට අපි එන හැටි. ඒක තේරුම් අරගන්න ඔච්චර කල් භාවනා කරන්න ඕනේ නැහැ. පැහැදිලිව මේ තත්ත්වයට එන්න පුළුවන්. ඒ වගේම මොකද ඒ තත්ත්වය ස්පර්ශ කරනවා දැන්. හැමදාම අපි එතෙන්ද වැටෙනකොට ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. වැරදිලා දෝ, පැටලිලා දෝ, සතිය නැතිලා දෝ, සමාධිය නැතිලා දෝ කියලා හරියට මේ විචිත්ත භාවයටපත් වෙනවා. මොකද සංස්කාර ස්කන්ධේ දෙන්නේ නෑ අවස්ථානලේ බිඳු දක්වා කතා කරන්නේ. ඉතින් අපි මේ සංඥා ගැන මතක් කිරීමෙන් ගන්න හදන්නේ මෙච්චරයි. සංඥාව කවදාකවත් අපේ හිතේ තැම්පත් කරන්නේ ඇත්ත නෙවෙයි. ඒ ලකුණු සබා ගැනීමේ කෘත්‍යයට පහත වෙන විදිහට ලකුණු ගැනීම පමණයි ඒක කරන්නේ. ඒක වඩුවා අර වී වල ඇඳලා. ඇඳගෙන ඉවරලා ආයෙ යන්නේ නැහැ ගංගේන මනින්ට උඩුවක් තමයි මිනිහා උඩුවව හයි කරගෙන කරනකම් අර වී වල දාපු සංඥාව තමයි නැවත නැවත පාවිච්චි පිණිස සලකුණු ගැනීමයි සංඥාව කරන්නේ. මේ සලකුණු ඒකාන්තයෙන්ම නිත්‍ය සුඛ සුභ වශයෙන් තමයි වඩුවට පේන්නේ. ඒ ටික නැතුනොත් මිනිහගේ වඩුව වැඩි හිරෙන්නේ. ඒ වගේ තමයි දීගයක් වෙච්ච ගමන් අපිට මතක තියාගන්නේ පහතු ලකුණු කීපෙකි. මේ පහදු ලකුණු අපේ රුචිකත්වයට අනුවයි ගන්න නිසා අපි ඒක හැමදාම අපට පිය රූපස් මනාප රූපම් තමයි. පිය රූපස් සාත රූපම්. අපි ගත්ත සංඥා ටික අපිට අපිට ධානය වෙනවා ධාන්‍ය බාටපත් වෙනවා ආරක්ෂා වෙනවා අපේ බොහෝගේ බාටපත් වෙන එකයි. ඒක පිය රූප සාත රූප තමයි. නමුත් ඒක ගන්නෙ අපිට ඕනෙතාවයකට. කතා කබර හොයා වුණත් තලගොයා කරගන්නේ කණ්ඩ ඕන නිසා බව. දැක්කනම් හරිම රසවත් ජීවිතේ. මුළු ලෝකෙම දිහා බල බල ඉන්න ආවේ ඉන්න පුළුවන්. මේ එකම සිද්ධියක් දැකපුවම කී දෙනෙක් කී සංඥාවක් ගන්නවා. ඊට පස්සේ දවසේ මේ කට්ටිය එකතුලා කතා කරෝ සිද්ධියෙන් බැහැරව කොච්චරනම් කතා බාහුල්‍යයකට වැටෙනවද? මේ වචන වශයෙන් කියනවා නම් ගොඩමළු වෙනවද ප්‍රපංච කරනවා. ඉවරයක් නෑ. මුළු පාර්ලිමේන්තුවම හොඳම නිදර්ශනයක්. කවදාකවත් ඔය එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. පහුවෙන්ද කට්ටිය එකතු වෙලා කතා කරන්න ගත්තාම ගෑනි පරිස්සමක මේ මනුස්සයා කරලා පෙන්නන්න පුළුවන්. ඕන දෙයක් කරලා පෙන්නන්න පුළුවන්. ඒ නිසා සාකච්ඡා සභා මේ තේරකේ මෙන්න මේ කාරණාව දන්නේ නැතුන කිසිම තේමාවක් නැති ප්‍රපංච කලාපයක් බවට පත් වෙනවා. දොඩමළු භාගයක් බවට පත් වෙනවා, කතා බාහුල්‍යයක් බවට පත් වෙනවා, සංවේදනය වෙන්නේ සංඥාවල් අතර මිසක් අවිච්ඡ සිතාව යෙදෙනවා නම් අපිට තේරෙන පටන් අරගන්නවා අපිට කරන්න තියෙන එකයි මුලට ඇදීලා. අහු ප්‍රශ්නට අවධානය යොමු කරන මෙන්න මේකට යොමුමන් කාර්යය කියලා. ඒ පටන් ගන්න දැන් හිතේවද සිද්ධියට හිතේවද කිසිමක උත්තරයක් නැහැ. ඔව් ගන්නවාද කිව්ව ඔයා දාස්තිරේ මේකයි මෙයා දාස්තිරේ මේකයි මගේ නිර්වචනේ මේකයි අරයාගේ නිර්වචනේ මේකයි කිව්වහම අන්තිමට හුතු ව්‍යාකරණ ටිකක් අතර රණ්ඩුවක් විතරයි. අභිධර්ම රණ්ඩුවක් විතරයි. සිද්ධිය පැත්තේදලා hina වෙවි ඉන්නවා මොනවද වෙන්නේ? වැදගත් ඇත්තෝ වැදගත් සාකච්ඡාවක් කරනවා කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවරක් ගන්න. ඒ තරම්ම සංඥාව නිත්‍ය සුඛ සුභ සංඥා ඇති කරගන්න. මේ නිත්‍ය සුඛ සුභ සංඥා ඉතිරි කරන්නේ මේ සංඥා ඇති කරගත්ත කෙනා ජීවිතාන්තයේ දක් අවසාන ලේ බිඳු දක්වා කතා කරනවා. සිද්ධිය පැත්තකට hina වෙවි. මෙන්න මේ විදිහට ගත්ත සංඥා වලින් තමයි අපි චේතනා පහල කරන්නේ. සිද්ධියකට නෙවෙයි. සිද්ධියකට චේතනා පහල කරනවා දෙන්නකොට එක සිද්ධිය එකම චේතනා පහල වෙන ඉඩ තියෙනවා. කවදාවත් ආවෙන්නේ. අම්මා දකින්න විදිහට නෙවෙයි තාත්තා දරුවෝ දිහා දකින්න. තාත්තා දකින්න විදිහට අම්මා දකින්න. අම්මලා තාත්තා දකින්න විදිහට දරුවෝ අම්මලා තාත්තලා දිහා දකින්න. කවදාකවත් චේතනා දෙක සමාන බලයක් නැහැ. අපි මේ චේතනා සමාන කරන්න ගිය තමයි ජීවත් හදාන්නේ. එකම සමාජිකත්වයේ ගන්න. ඉතින් එහෙමනම් මොකටද සමාජිකයන් අතර සම්දු? මොකටද සමාජිකයන් අතර වාද? ගුණවත් කියලා. නමුත් ගුණ තිබුණාට මේ අතර පොඩි වෙනස්කම් තියෙන වෙනස හේතු මොකද්ද? ඇත්ත හිගිය මත නෙවෙයි අපි තොරතුරු ඇත්තලා තියෙන්නේ අපේ සංඥාතික මත. අන්න මේ සංඥාතික මත තමයි සංස්කාර කරන්නේ. සංස්කාරේ කාන්තේම සංඥා වගේම අපේම දරුවෝ අපිව ප්‍රිය කරන අපිම මනාප කරන දේවල්. මේකටයි කියන්නේ සංඛත සකස් කරන ලද. මෙන්න මේ සංස්කාර පිළිබඳව අපිම ගත්ත සංඥාවක් ආශයක් මත අපි ඇති කරන මේ ප්‍රපංචයක් වෙන සංස්කාර ගත්තාම මෙන්න මේකට නම් හතරලා අත හොදලා කියන්න පුළුවන් ලෝකේ නවුකාරය කියලා. මේක තමයි නිර්මාණ ශිල්පිය. බුද්ධ ඥානවන්තේ තමන්ගේ නිර්වාණ සාක්ෂාත් කරන්නේ පස්සේ කරු ප්‍රධානම උදාන ගාථාව කිව්වේ අනේක ಜಾති සංසාරං සම්භා විස්සං අනිබ්බිදං සහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති කුණක් කුණක් මේ දුක් දින නැවත නැවත උපදින සංසාරයේ මේ ගේ හදන වඩුවා මේ නිර්මාණ ශිල්පය හොයාගෙන මම අනන්ත කාලයක් පරිහරණය ගාහකාරන් දිත්තෝ සි පුනගේ යන්න කාසි කඩුව තෝ මම දැක්කා මේක බස් ජවල් හදිලා නැහැ සබ්බාතේ පහසුකා බක්කා විසංඛාර ගතං චිත්තං නිබ්බාන විසංඛාර ගතං චිත්තං සංහාන khයම ඒ සියලුම පරාල කැණිමත්ල මම කඩලා බිඳලා දැම්ම මගේ හිතේ සංස්කාරණ කරන ගතිය විසංඛාර කොහින්දෝ ගත්ත කෑලි බෑලි ටිකක් අරගෙන සංඥා ටිකක් අරගෙන නැවතත් මගේ කියලා පැදලි බැඳිල්ලක් ගෙවල් හැදිල්ලක් නීඩ පස්සේ ඒ මොකද මම දැනගත්තා මේ සිද්ධිය නෙවෙයි මම පදනම් කරලා තියෙන්නේ පදනම් කරලා තියෙන සිද්ධියේ දැක්කයි කියලා හිතලා ගත්ත සංඥා ටිකක්. ඒ සංඥා හැමදාම සංසාරයටයි බර, පැවැත්මටයි බර, භෝකිරීමටයි බර. කවදාකවත් මේ සංඥාව ජීවිතයට බර නැහැ. ඒ සාමර සංස්කාරවලින් ආයෙ ගෙවල් ලැබිලක් කරන පරාජික තේරම කරනවා. දැනි මඩල වේදනා සියල්ලම කරලා ගන්නවා. විසංඛාරගතයි සිත්තන් මට පිටපත ගෙවල් හදන්න අනුපාඩු කරුනේ මට ගෙවල් හැදිලා ඕනෙත් නෑ මොකද මේක තමයි ප්‍රවැත්ම කියන්නේ මේක තමයි පොකුදු කියන්නේ ඒක නිසා සංස්කාර කන්දේ ඥාන පුළුවන් සංස්කරණය කරනවා සකස් කරන දේ නම් කාර්ය දෙයයන් අන්තු කියලා ඕනම් බෞද්ධයයි ඉතින් දාර්ශනිකෝ මේක අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා වෙන දෙනවා මේ සංස්කාරවලට හොඳක් නරකක් කවදාකවත් නැහැ සංස්කාර වල තියෙන්නේ Taman ගත්ත මතේ ඔප්පු කරලා පෙන්වීමේ මුරුක ආදාවක් විතරයි. ඒක අන්ධ විශ්වාසයක්, අන්ධ ශක්තියක්, අන්ධ මූලධර්මයක්. අපි හරියට පෙන්වන්න හදන අපි ඇති කරගත්ත චේතනාව සාධාරණයි, අපි ඇතිගත්ත චේතනාව ඉස්සා සම්පන්නයි මේ තේරම පිටුගාට ජීවිණන් කියපු කතාව එකක් තමයි. ගහට නැගලා අරුණාට පස්සේ මොකද කියන්නේ මම මේ සමකොල ටිකක් කපා ගන්න කියලා. ඉතින් අයිතිකාරය කොහෙද යකෝ තනකොළ පිටුක ඒකනේ උන්නයි කියන්නේ මම බයින් ඒකනේ. ඒක නෑ තනකොළ නෑ. මෙන්න මේ වගේ තමයි සංඥා අපි ඇති කරගන්නේ. ඒ සංඥා මත අපි චේතනා ගන්න, අදිෂ්ඨාන ගන්න, අරගෙන කරගෙන යනකොට ටික කාලෙකින් අර සංඥාවේ තියෙන බොල් ගතිය නිසා අපේම සංස්කරණය වෙන නිසා අපි ජීලිලා. අපි සාමාන්‍ය වචනේ කියන අපි පරාද වෙනවා, පත වෙනවා. ඒකෝට අපි අහනවා අපේ වටපිටින් නැත්තෝ මොකද මේ පත වෙනවද? තව කරන්නේ මහානේ. ඇයි මේ පච වෙන වැඩ කරන්නේ විපස්සනා කරනවා. ඒකෝට අන්න කිතු වැහිමේ පුණ්‍යයි කතාව ගන්නද අපි තේරම දැනුම පාවිච්චි කරනවා. අර කාමුදුනට වැරදිලා උපාත කම්මගෙනගේ සාරියන්ට ගනවලු මිල් පාට එකක්. පාන්දර උපාත කමත් ඇවිල්ලාවලු මොකද උපා මොකද ආන්දුනේ මේ නිල මිල් පාට කාර්යයක් කරනවා. හිතගෙන ලෝක 500ක් කිවලු මිල් පාට කාර්යයක් ඇඳින්නේ දෝෂයක් නැහැ පුළුවන්. ඒ තරමටම දැනුම මොකද අද පාරමන සාරි වැඩිලා ඇඳිලා ඉන්නවා. උන්නෝක තමයි අද විච්ච ජීවිතේදී කරන්න පුළුවන් අධිය කරනවත් නෙවෙයි වෙනවා. වෙන්නේ කොහොමද සංස්කාර. ඊට පස්සේ ඇහුවොත් අන්න දැනගන්න පුළුවන් කරුවක් නෑ. දෙනවා උත්තර උතුමාකාර කාර්යය. තේරම අර තමන් කරගත්ත තමන් ඇති වැරදිච්ච දේ සාධාරණීකරණය කරන්න. ඒ නිසා සංස්කාර ස්කන්ධයේ අතවැසියෙක් වශයෙන් තමයි අපි අපේ දැනුම පාවිච්චි කරන්නේ. අදිස්ථාන ශක්තියෙන් අපි කරනවා. ඒ අදිස්ථාන ශක්තියට හොඳ නරක නැහැ. ඒ අදිස්ථාන ශක්තියට කාටවත් උත්තර බඳින්න ඕන නමක් නැහැ. යා උත්තර බඳින්නේ නැහැ. අදිස්ථාන ශක්තිය හොඳටම ක්‍රියාත්මක වෙනවා ලිංගික ක්‍රියාවලියදී ලිංගිකත්වයට හොඳ නරක නැහැ. කොකක් ඒ තමයි කාමයේ උච්ච අවස්ථාව. ඒ වගේම ක්‍රියාත්මක වෙන තමයි යුද මෙම යුද මෙමේ සාධාරණයක් නැහැ. යුද මෙමෙත් නැහැ. හොඳ හොඳ නැකොක් කියනවා. ඒ වගේම තමයි මත් උනාට පස්සේ අපි නැත්නම් හීනේ නිින්ද ගියාට පස්සේ හීනේ කරන දේවල් වල කිසිම හොඳ නරකක් නැහැ. ඒකට නීතිත් නැහැ නඩුත් නැහැ. මෙන්න මෙතන තමයි අපේ සංස්කාර ලෝකයේ තියෙන්නේ කියලා උගාවක් මේ බටේර මනෝවිද්‍යාවකෝ හේතු කර්ම දක්වන්නේ කියන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ දෝෂේ උනේ මේගොල්ලන් අහුනේ සංස්කාර වලින් සංසාරේ ඇති කිරීමේ කැපී පෙනෙන අවස්ථා පෙන්වා දීම හැර විසංඛාරගත ලෝකයක් ගැන හිතාගන්න තරම් මානසිකත්ත ඒ මනෝවිද්‍යාඥයන් කියනවා. නමුත් සමහර දාර්ශනික පෙන්නලා තියෙනවා නැවුම්කාරකමක් නැවුම්කාර දෙවියන් වහන්සේකමක් පෙන්නනවා නම් බෞද්ධ මේ විග්‍රහය හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ සංස්කාර ඛණ්ඩයටයි නමුත් කැපී පේන වෙනසක් තියෙනවා බෞද්ධයා වැඩ කරන්නේ මෙන්න මේ දෙවියන් වහන්සේ විනාශ කරන්නේ. මිස දෙවියන් වහන්සේ මවුන් කාර්යයක් කරන්න දෙන්නේ. බෞද්ධයා වැඩ කරන්නේ මේ සංස්කාරයන් ප්‍රහාණය කිරීමයි. මෙන්න මේ නිසාම දෝ බුද්ධත් ජාතකයේදී දෝසන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේකට දෙවියන් වහන්සේ කියලා කියනවා නම් මේක මවුන් කාර්යයක් නෙවෙයි මේක විනාශකාරී කියලා කියන්නේ. මහා විනාශකෝ චෝරෝ වියමන්නෝ මේක මහා විනාශකෙක් මහා හොරෙක් කියලා නම් කියයි කියලා. දෙවියන්ගේ විරුද්ධ කතා කරන කතාවක් නෙවෙයි මේ අපේ සංස්කාර ස්කන්ධය තේරුම් ගන්න අපි මේ විග්‍රහ කරගන්න හැටි. මේක මේ තරම්ම දුක දෙන මේ තරම්ම සංසාරයට බැඳලා තියෙන මේ සංස්කාරය ඇති වෙන්නකොට ආනාපානය ඇති වෙනකොටම පින්දීම හැකේ පින්දීමක් හැකීමක් ඇති වෙනකොටම ඒක ඇත්තම අපිට දැක්කොත් සංඥාවකට ඉඳ නොතබා ඒක හොඳයි මේක නරකයි මේක මට වේවා මේක මට ආදි වශයෙන් සංඥාවකට වඩා සංස්කාරයකට ඉඳ නොතබා ඇති හැටිම දැක ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ආකාර වූ මහා විනාශක මේ ආකාර වූ මහා හොරෙක් අස්පනාපිත ඉන්නෝනේ ලේ පිට අවුනක අප්‍රමාද වෙන්න ඕනේ සිද්ධිය වෙනවා තා සමගම නිරීක්ෂණය යන්න ඕනේ කල්පනා නොකර. කල්පනාව කියෝ අර නිරීක්ෂණේ සම්පූර්ණයෙන්ම මෝහම් වැඩිච් එකක් වගේ වෙනවා කලවම් වෙනවා ඒකේ පෞතුරු භාවයේ පිරිසිදු භාවයේ නැති වෙලා අපට ඕන දෙයක් බවට හැරෙනවා. ඒ නිසා බුදුජානක දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ කියන්නේ සිද්ධියෙන්නකොටම එතන ඉන්නවා. එකම චිත්තක්ෂණයක් හරි තමා වුණොත් ඒ සංඥාව මේ සංස්කාර සමන්ට ඕන කාලෙක ඕනෙම අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. ඒ අර්ථකථන මත නම් අනේ අපිට කතා නොවේවා. ඒවා සියලු ප්‍රපංච විතරයි නැත්නම් විඤ්ඤාතිය. මුළු ලෝකෙම විඤ්ඤාතියක්. වැරද්ද කරලා ඒ වැරද්ද වහන්න. Taman දන්න තේරම දැනුමයි ඉදිරිපත් කිරීමේ ශක්තියයි ව්‍යාකරණයි අභිධර්මයයි ලයිස්තුයි වගුයි ප්‍රස්තාරයි තේරගෙන තියෙන්නේ අර සිද්ධියෙන් පොඩ්ඩකට හිත මෑත් කරන විතරයි. සත්‍යයේ හිත සම්පූර්ණ සිතාමේ පැත්තට යන්නේ විතරයි. හරිම ලස්සන ලක්ෂණ ඔබ කරනකොටම සාසිත දෘෂ්ටියක් වෙනවා, පැවැත්මක් වෙනවා, බෝකි වෙන විදිහට. එතන ආයතන. එතන කියනවා දුක රැකිය යුතුයි. නමුත් අභාග්‍යයක හෝ භාග්‍යය තමයි අපි නඩත්තු කරන්න කියන්නේ ඕකේ සහජාතේම නඩත්තු වීමයි. මේ ශරීරය අල්ලගෙන මේ ලෙඩයි කියාගෙන මේ විදිහ දුක දිහා බලනකොට මේ ශරීරයේ ස්වභාවය පිටපවතින. ඔබට පුළුවන් නම් පැවැතිය නැත්නම් නැතුය. ඒක දිගලා ගන්න. මේක නැතුව මේ එකක් නැතුවට ඒකෙන් කැලලක් දාලා අරකින් කැලලක් දාලා ඉහෙන් අඩු කරලා මෙහෙන් අඩු කරලා මේක පැවැත්තියෙන්ද අපි හිතන අපි නැත්තම් මේක කරන්න බැරි කියලා. මම මේක අන්තයක් වෙන්න අවදනස්ස බව බෙහෙත් අනුගමනය කරලා තියෙනවා. නමුත් අපි දකින්න ඕනේ මේ සංඛතයක් නම් මේ හරියට. මේ සංඛතේ මූලික ලක්ෂණය තමයි ඒක පැවැත්ම සහ භෝගේ. ඒකට අපි ගිහිල්ලා කුණ්‍ය ගහන්නවක්වත් වෙන තල්ලු දෙන්න ඕන කමක් නැහැ. නමුත් අපේ ජීවිතේ සංස්කාර ධර්මයේ අවබෝධ කිරීම කියන මූලික පරමාර්ථයෙන් වෙන් වෙච්ච ගමන් මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ සංස්කාරයන් පවත්තන්නයි සංස්කාරයන් බෝ කරන්නේ. මොකද්ද මේ දෙකේ තිරසනාගේ සහ මිනිස්ය අතර තිබෙනස? තිරසනාගේ සංස්කාර ස්කන්ධය අවබෝධ කිරීම කියන මේ යෝග ව්‍යාපාරය කරන්නේ. ඉතින් තිරසනාට උගන්න සෝධනාවක් දඬුවමක් නැහැ. නමුත් අපි මේ අපි කියන මේ තිරසංගති අපි නැත්තම් කියලා කියනවා ඔලොමල මුරුගැ අදිෂ්ඨාන ශක්තිය අවබෝධ කිරීම තරම් තවත් වටිනා දෙයක් තියෙනවා මනසට. ඒකයි චේතනාව විවාදන්නේ. චේතනාව විවාදන්නේ කෙරෙන්නේ නැහැ කවදාක සමත සමාධිය අපි ගන්න. මේ සම සමාධිය කියන්නේ මේ අදිෂ්ඨානයක්මයි චේතනාව. ඉගෙන ගන්න සමාධිය කියන්නේ මේ අසන්න කලයක් තියෙනයිද? මොකද මේ අදිෂ්ඨානය ඇත්ත තියෙනවා. අදිෂ්ඨාන එළියට ආවම නෑ. නමුත් විපස්සනා භාවනාවට යනකොට සංස්කාර උපේක්ෂා නාම ධානයකට පැහැදිලි වෙන ප්‍රයෝග කිරීම ප්‍රයත්න කිරීම මෙනෙහි කිරීම චේතනා පාල කිරීම සංස්කාර කිරීම 100ට 100ක් වෙනවා මුන්නේ සාරිපුත්තාදි ස්වාමීන් වහන්සේලාට මේක දහසක් නයින් වැටෙනවා ඒ නිසා උන්වහන්සේ කිව්වේ අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ විදිහට කියන ස්වාමීන් වහන්සේ මට තේරෙනවා නමුත් කල්පනාකාරය කරන්නේ මොකද්ද? අර චේතනාව නැති වෙනකොට ඇස් දෙක ඇරලා හෝ බල්ල චේතනා පාල කරන නැත්නම් පුඹල හොල්ලා හෝ චේතනා පාල කරගන්න. එහෙම නැත්නම් කල්පනා කරලා හෝ ගොරෝසු චේතනාවක් දාගත්තම හරි සංහිතියක් ඇති. ඉතින් ඒ තරම් තරත්වට අපි කුණ්‍ය ගහයි. ඒ තරම් අපි මේ භෝග කිරීමට කුණ්‍ය ගහයි. චේතනාවල් අඩු වෙනකොට, චේතනාවල් නැති වෙනකොට ප්‍රයෝග පටිච්චසම්භ කියලා කියන්නේ මාර්ග ඥානයේද ඉතින් කිච්චු වෙනකොට පැහැදිලිවම යෝගාවචර කන්නක් වෙනක් වෙනකොට වගේ ඈත සාවියක් පේනවා මනුස්ස කටහඬක් නැහැ විචන වාතේ මේ ජීවන සෝදක් දැනෙන්නේ ඉතින් අර භාවනාවමය මේ නිස්තරණාධ්‍යාශමයේ අදහසක් නැති කෙනාට පාළු ගතියක් සංගතියක් දැනලා දූවගෙන බයින කන්දපාලි නැත්නම් එළපලෙට මැරෙන්න හරි කලින් ආදී මැරෙන්න හරි බයි පුදුම යෝගාවචරය නිකම්ම අධ්‍යස්ස දන්නවනම් මේ සංස්කාර සංඥාගේ චේතනාවගේ තියෙන භයානකම දන්නවනම් ඒ බුද්ධලට එන්න තෙන්න පුදුම කුල්මත් ගැටයක් පහළම පිරිසුදු වාතේ ඝන සංගණිකාවේ වෙන්ුණා මට ඈත පේනවා බොහෝ වේලාවකට වැඩි වේලාවක් මට මෙතනින් ලැබේ වාක්‍ය ප්‍රතිදර ගිය කෙනෙක් වාගේ ලොකු විදිහකට මෙන්න මේ දෙක අතර නිවනයි සංසාරයේ දෙක තියෙනවා කියුවම මොකද මේ සුදුසක් ඒ වෙලාවේදී සංස්කාරකීය වෙන බව දන්නවනම් විවේකයක් නිස්සරණයක් ලැබෙන බව දන්නවනම් ඒකට කැමති නම් ඒකට කියනවා. නිවන කියලා ඒකට අකමැති නම් ඒකට කියලා සංසාරය කියලා. ওই දෙක පෙන්නලා දෙනවට ඇර කණින් යදගෙන යන්නේ ගහන්නේ ඒකනේ ධර්මචනද දේශනා කර ඕන්න මහන්නේ මම පාර දෙන්නලා තියෙන කැමති කෙනෙක් යන්නේ. මේ අපි මේ කතා කරන්නේ යන්නේ නැත්තෝ. විරුද්ධත්වයක් බැරියත්වයක් නෙවෙයි. අපි තුල මේ සංස්කාරයන් වැඩ කරලා කොච්චර කෙලවරට ගිහිල්ලා අපි කී දවසක් පල්ලයට බැලලා ඉන්නවා. මොකද ඒක නම් කාට දෙදෙනාක් කියලාද? මොකෝ අපි නොදැන දිද්ද වුණා. මොකෝ අපි පහුවෙන් දෙක පහු කරන්න යන්නේ නැතුව. මේ තරම විචිත්‍රයි මේ ධර්ම. ඉතින් දරුවචනාසේ දේශනා කරනවා රූපං රූපත්තාය අபிසංකරෝති. වේදනා වේදනත්තාය අபிසංකරෝති. සංඥා සංඥත්තාය අபிසංකරෝති. සංස්කාර සංකාරක්ඛාය අධිරං කරොත් විඥාන විඥානක් විඥානක්ඛාය අධිරං කරොත් ඒක මේ ලෝකේ තියෙන රූපේ රූපයක් බවට පත් කරන්නේ සංස්කාරයෙන් විදිහට. මේක මගේ රූප මේක උඹේ රූප. මේක සිංහල රූප මේක දෙමළ රූප මේක මේයිම මේ මායිම කියන සම්පූර්ණ මේක අපි සංස්කරණය කරලා දෙන්නේ මේ සංස්කාර ස්කන්ධයට පිටින් දෙන්න තමයි. නැත්නම් මේ ලෝකේ තියෙන පටවිය ආභෝතයේ ජීවය විතරයි. ඒකේ කාලයක්වත් ඒකේ දේශයක්වත් නැහැ රූප. නමුත් අපි මේක ඉරහඳ ගන්නෙ සංනික්‍රම සංස්කාර නිසා සංස්කාර රූප රූප රූපාර්ථයේ පිට. රූපාර්ථ කියන්නේ මගේ රූප, උඹේ රූප, හොඳ රූප, නරකමේ රූප, දකුණු රූප කිය මේ රූප බෙදන්නේ සංස්කාර කරා. ඊට වේදනා අතුරාම මේක අරූප වේදනා, මේක මුගේ වේදනා, මේක මගේ වේදනා, මේක සුඛ වේදනා, මේක දුක්ඛ වේදනා ආදී වශයෙන් මේ සියලුම කපල කොටලා වෙන් කරලා පෙන්වන්නේ සංස්කාර කරා. මේ කොහොමද කොහොමද ගන්න මැරෙන්න වෙන එක පිළිබඳ කිසිම ප්‍රශ්නයක්. වේදනාව තාම ධර්ම වේදනාවක් කරන ප්‍රසුද්ධ වේදනාව ඉස්සේ පස්සේ හිනා වෙමින් ඉඳිනවා. ඒක පල්ලාදීන වේදනාව ගන්නකොට ලොකු ව්‍යාපාරය. හොඳ දේ වැඩි කර ගන්න හදනවා, නරක දේ දුරු කර ගන්න හදනවා. මේ වේදන පිළිදෙන නගිනවා. ජීවිතය වැඩි වෙනවා, පද්දස්කන්ධය වැඩි වෙනවා. ඒක මොකද සංස්කාරයෙන් දෙන්නේ. වේදනාවේ ලෝකයක්ම වල පෙළලා තියෙනවා. මුලින් ගත්තාම ඉස්තර කරන්න ඇති කෙනෙක් ඇත්තෙත් නෑ ඕකේ වැඩි කෙනෙක් ඇත්තෙත් නෑ ඔක්කොම ඒකේ මානම් ගැන පැහැදිලිවම දොස්තර කෙනේ ඩාගේ අතර වේදනාවක් සම්පි කිසි වෙනසක් නෑ අදුවන් හරුවත් යනවා වේදා දේවතාවත් අතර වෙනකොත් නෑ ඒකම වේදනාවක් සංඥා ගත්තා එක්කෙනෙක්වත් තුන්ති නිර්මාණ කිව්වේ ඔක්කොම නිර්මාණ රටි ළමයි නැත්තම් පරිණිමිත වගාවක් ඉතනම්ම සංඥාවල් වලින් හැඩවල කරන්නේ අපිට කාටවත් කරන්න බෑ කුස්සිය වැඩගෙන කැපකාරයට වැඩිය මේ කමඩහන් දෙන හාමුදුරන්ට කියනවා කියලා වෙනකම්. ඔක්කොමල කරන්නේ එකම දෙයමයි. අර ලැබෙන සෑම සංඥාවක්ම Taman සුදුසු කාලෙට සංඥා සංයත්තාය අපි සංකරේ. ඉතින් මේ සංඥා අධිකරණය කරන්න වදින අර සංඥා අධිකරණය කරනට අපි වෙන විදිහට ගලනවා. සංවේදනාදිගයට බලනකොට පේන්න තියෙන්නේ සංස්කාරකම්යක් විතරයි. සංභයානකම තමයි සංස්කාර ස්කන්ධය සංස්කාර ස්කන්ධයට පත් කරන්නේ සංස්කාර ස්කන්ධය. මේ සංස්කරණය කිරීම කියන මූල ධර්ම සංස්කරණය කරන සංස්කරණය කියනවා. මේක හරියට කියනවනම් දෙවියන් වහන්සේ ලැබුවේ කවුද කියලා අහන පස්සේ බං කරන්නේ පුළුවන් උත්තරේ දාන්න. දැන් මූල කාර්යය අහනවා දෙවියන් වහන්සේ මූල කාර්යය නම් දෙවියන් වහන්සේ දෙහි පිටි කාර්යය අහනවා. සාමාන්‍ය බෞද්ධ කතෝලිකයන්. ඒකට කවුරුත් නිරුද්ධ මේ නිරුත්තර වෙනවා. ජීවනාවේ මූල කාරකය කියලා. අපිට කියන්නේ අපේ නිර්මාණ ශිල්පය. සංස්කාර වලින් එනවනම් කොහොමද සංස්කාර කවුද නැවි? සංස්කාර සංස්කාරකින් සංස්කාර විසින්ම ඒක මහා අන්ධ මූල ධර්මයක්. අදිස්ථාන ශක්තිය චේතනා කියවම අන්ධ මූල ධර්මයක්. ඒ කුච්චර සම්භ්‍යත්තගත ලෝකෙ තිබුණත් පෞද්ගලිකත්ව දිගාම අපේ අදිස්ථානයට අපේ සංස්කාරවලට අපේ චේතනාවට හොඳ වැඩක් නැහැ. තමන්ට ඕන දේ කරලා ඒක හේතුගත දක්වන්න තමයි ඥානෙ පාවිච්චි කරන්නේ ඒ එපිටෙහිදී අපිට හොඳ නරකක් නැහැ. සාමාන්‍ය ගිහියට යුද්ධෙදී සාධාරණයක් නැහැ. කොයි දෙයක් කරා. සීනිකත්ෙදී කොයි දෙයක් කරා. ඒක අපි හොඳටම දන්න නිදර්ශනයි. ඒක වශයෙන් අපිට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපිට මේක ඥානෙ ග්‍රහණය කර ගන්න පුළුවන්. අන්න එවැනි සංස්කාරස්කන්ධයක් එනකන් සංසාරයේ නැවීම සඳහා සංසාරේ පැවැත්ම සඳහා සංසාරේ ගෝවීම සඳහාම අපකප්ප වෙච්ච මේ සංස්කාර ස්කන්ධේ මගේ සංස්කාර කියලා අපි රැකේ තාකල් කවදා පිළිගන්නවා. කවදා හෝ ඉවෙන සංස්කාර ධර්මය සංස්කාර බව දැක්කම නිවැරදිම තමයි. ඉතිහාය වෙන ඥානයක් කියලා දෙයක් ලෝකයක් තියෙනවා. සංස්කාර සංස්කාර කරනකොටම උන් උඹමව ලපින්න ඇති. මේ ආස්වාද ප්‍රසආද දෙක හොඳට තිබුණ දෙක දැන් නැහැ කියන හැටි. ඉතල ශබ්ද කොච්චර දෝ බාහිර තිබුණ ඇහුනේ නැහැ. ඒ අරමුණ කීදී ශබ්ද ඇහෙනවා. ඉතල ඕනනම් මේක අපිට බාධාවක් කියලා අපේ සංස්කාර අපිට කියලා දෙන්න පුළුවන්. සාහිලා කියන ගුණ නෑ මට දෙක තුන දෙකදී භාවනා කරන්න පුළුවන් නිසා මේක දක්ෂකමක් කියලා සංස්කාර වලට අපිට දෙන්න දෙන්න. මේ සේම සංස්කාර බව ගන්න. සතහන් ආකාර ප්‍රිය අප්‍රිය අමනාප ඉතින් යාට කවදාකවත් ඒක ප්‍රපංචයක්. කතා බාහුල්‍යයක්. ඒක ගොන්නේ. ඇත්තටම හරියට භාවනා කරන කෙනෙක් කට්ටිය රමඩාන් සුද්ධ කරන්න එන්නේ නැහැ. මොකද කියන්න දෙයක් නැහැ කියලා. ගෝකලා ඉන්න පුළුවන් අරමුණේ බලන්න චේතනා පහළ වෙන්නේ නැහැ. බාහිර අරමුණු පහළ වෙන්නේ නැහැ. අරමුණත් එහෙම ඉතින් බුද්ධල හිතන දේ විශාල පාඩුවක්. අසංකාරගත ක්‍රමයක. ඉච්ඡර වටින දැනක් ඇත්තේ නැහැ භාවනා ජීවිතේ. කෙනෙකුට සියලුම මේ කරදරන දුර වෙලා කාය දුස්චර්චවති දුස්චර්ච දුර වෙලා අනුගාමී චේතනා කියන මේ මූලික මෞංකාරයක් පටයි පරාදේ නැත්නම් පරාද වෙන්නේ පවතිනවා ඉතින් මේකෙදී අපිට ජය සංඛාර ජය සංකේත ගන්න පුළුවන් නම් ඒක උද්‍යෝගගත කරගන්න පුළුවන් කුළු ගන්න ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂ ධර්මය අන්න සත්පුරුෂය ඉදාර රමදාන් සිද්ධ කරනකොට දවසට දෙතරයක් සූත්‍රයේද අසරණ කරලා ඒකට උදව් නොකර අනිවාර්ය මේ වෙලාවේ මොන මොනවා හරි සංස්කාර ධර්ම ටිකක් මත වෙනවා සංඥා ටිකක් මත වෙනවා කියලා කල්පනා කරන කෙනා සංසාරෙන් නෙමෙයි පතන. ඉන්නේ නෙමෙයි. එනම් මේ සංස්කාර ධර්ම පිළිබඳව සංස්කාර වෙනකොටම සංස්කාර බව දැනගන්න මේක නෙමෙයි. සංස්කාර බව දැන ඒක කිලිබවන්න හදනවනේ අනේ ඒ පුදුරට ආයේ වෙනම මාරේ වෙනම ඝාතකෙක් වෙනම සෝදකෙක් අවශ්‍ය නැහැ. ඒ බුද්ධිලතුම අනිවාර්යයෙන්ම පිළිකාබීජේ පාරවල. ඝාතික තමයි කුලමයි. නමුත් ඒ ප්‍රකාශ භාවයටපත් වෙන කාය වචී කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන පැතියකින් හිතනවා. එයා කතා කරනවා. එයා වැඩ කරනකොට අන්න පේනවා. දැන් ඉතින් කොකා මේ මනස සහරක යන්නේ තෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා එතකොටයි පේන්නේ. උදාහරණ යෝගාවචරය නැත්නම් මේ සංස්කාර ක්‍රියාවරණයෙන් ඉස්තරලම අල්ලගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම සංඛාර නිර්මේ සංඛාර උපේක්ෂාවයි. ඊට පස්සේ සංඛාර නිරෝධය තමයි උපේක්ෂාන් තුනී කරලා තුනී කරලා තුනී කරලා ඒක සම්පූර්ණ මරණය. ඊතරක් නේ ආදාහන. ආදාහන කියන්නේ බලන ඥාන. උච්චලාම ඉවර කරන්නේ. ආ නිදාර්ථය ඉවර කරනවා මුච්චර දුරට. මේ චේතන එළදා මේ අදිෂ්ඨාන මේ ප්‍රයෝග මේ සංවිධානය සියල්ලම දුරු වෙන තැනක් කියන්න පුළුවන් නම් තව සුත්තයි කියන එකක්. නිස්සද්ද විවරණය. සාදර විවරණය. උද්‍යෝගින් විවරණය. කුළු යන්නේ කෙනෙක්ගෙන් විවරණ කරනනේ හරුවත් යනවා දැන් අවුරුදු 2548කට ඉස්සර අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන වික්‍රේ සම්පාදේති කියන එක අපි කොච්චර දුර ගියලා සංකාර ධර්ම කොච්චරක් අපි දැනට පට කරලා තියෙනවා පරාද කරලා තියෙනවා බේරපරණය කරලා තියෙනවා ඉතුරු ටිකක් කරන්න ඕන කියලා කියන ගන්න නම් මේ සංස්කාර සංඥාගේ තියෙන මේ නවුකාර ගැති බුදුජානක පෙන්වන්නේ කදලී කූපමයි එහෙම කඩක් වා මොනක්වත්ම ගන්න දෙයක් නැහැ අරණති පද්ධතිය විශාල කඩක් නවල පෙන්වනවා නෑ කියන්න බෑ බෑ කියන්න පත්තු ගානවලුව ගන්න දෙයක් නෑ මේ හරියට කරගෙන කවුරුවක්වත් කන්නේ නෑ අන්න එවැනි සංස්කාරස්කන්ධයකටද අපි කිරිකවන්නේ එහෙම නැත්නම් මේ සංස්කාරස්කන්ධයේ ඒ ඒ චිත්තක්ෂණේ තමන්ගේ ක්‍රියාකාරකම් දක්වන අපි ඒක දිහා පරතෝ බැල්මේ නිදහස් බැල්මෙන් බලාන ඉඳිල්ලෙන් මේක ඉක්මවන්න තහදා. ඊමණන් මේ පුද්ගලයාට සංසාරේ කවදාකවත් මනුස්ස හිත ඉඳපු නැති ඉඳාදහතු නැති අතුලාන්තයක් දැක ගන්නවා. බුදු වෙනවා. ඕකනම් මේ පබස්තර මිදම්බික්ක වෙච්චිත්තන් කියලා කියනවනක වෙන හිතක් පහළ වෙනවවත් කලින් හිතේ තිබුණ තිබුණාවත් මොනවා කවුද සම්පූර්ණ සාන්දෘෂ්ටිකයි සම්පූර්ණ අකාලිකයි යම් මොහොතක දක්කනම් එතනම ප්‍රතිපල. ඒක සිටියෙන් දකින්න වෙලා තමයි අර සාධාංගනී බුද්ධ කියලා කියන්නේ මේ වෙලාවට තියෙන අරමුණේ රස නැති වෙනවා අරමුණේ නිමිති ස්වરૂප නැති වෙනවා ව්‍යංජන ගති නැති වෙනවා කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හැබැයි යෝගාචරයට ඒ වෙලාවේදී ගුරු උපදේශන සත්‍ය සමාධිය තියනවාද බලන්න අරමුණ තිබුණ බව සංඥාව තියෙන බඳ එහෙනම් බය නැතුව යන්න. කල්පනා කරන්න යන්න. සැක කරන්න යන්න. ඒ කල්පනා සැක කිරීම කියන තේරම නීවර ධර්ම අනවශ්‍යම අහකද අහකෙන් ඇඟට දාගන්න දේවල්. මේවා සංස්කාරනි සංස්කාරන්ගේ දෙවි යනට පාළුවක්යක් දැනේ. නීවර ගතියක් දැනේ. බය ගතියක් දැනේ. අසරණ විචි ගතියක් දැනේ. නමුත් ඒක ඔක්කොම ඥාණයට යට කළොත් ඒවට කියන අපි විපස්සනා ඥානය. ඒක තාමත් මෝහයට යට කළොත්, ද්වේෂයට යට කළොත්, ඉතින් ගුරුවරයාට ආයෙනවා, ස්ථාන අතාරිනවා, භාවනා ක්‍රම අතාරිනවා, ඉතින් කක කක කක කක යන සංස්කාරවලට අහුවේ. ඉතින් තමයි සංස්කාර ඛණ්ඩය දෙවියන් වගේ ආරකණ්ඩා තියෙනවා. හැබැයි අර දෙවියන් වහන්සේගේ යාඥා කළමක් ඉල්ල ගන්න බෑ මේක විනාශ කරයි. මහා මොහොතක් විනාශකෝ සෝරෝ වියමයි. නමුත් මේක අහු වෙනකම්ම අපි මෙයාට තමයි පෝෂණය කරන්නේ. මෙයාව තමයි පෝර දාන්නේ. මගේ රුචිකත්වය, මගේ මනාව, මගේ චේතනාව, මගේ අදිස්ථානය කියලා අන්තිම විදියට අපි අනේ Taman ළඟ ඉන්න කෙනාගෙන් මෙහා පැත්තට අරගෙන පෞද්ගලිකකරණය කරගෙන මේක ආරක්ෂා කරන්නයි, මේක බෝ කරන්නයි නොකප් කැප්ත නොකරන දෙයක්. මේක පුතක් පුතක් කියලා කියන පුතක් යන බව. ඒ තමයි සංස්කාර ස්කන්ධය පිළිබඳව වටහා ගත්තොත් ඒක තමයි සබ්බ සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය භාවය දුක්ඛ භාවය පටහා ගැනීම සුත්‍රඥානදී කියන කරන්න තියෙන අපිට මිනිස්සෙක් වශයෙන් විශේෂයෙන්ම සම්බන්ධත්ව කෙනෙක් වශයෙන් අනිවාර්ය කළ හැක්ක කළ යුක්තයි. එහෙම නැත්නම් අපි නිකම්ම සංසාරස්කන්ධේ 16ක් බවට සංසාරස්කන්ධේ වහලෙක් බවට පත් වෙනවා මේක අවබෝධ කරගෙනාට හොඳට තේරෙනවා කොච්චරක් නම් මේ බුද්ධලයාර නීලපතක දර්ශනේ ආම්දුරු වාගේ ලෝක පද කිය කියා මොනවද මේ ඔප්පු කරන්නේ? තමන් විසින්ම ගත්ත වැරදි සංඥාව තමන් විසින්ම දැන හෝර දැන වෙච්ච සංස්කාරයක් තමයි ඔප්පු කරන්න හදන්නේ. ඉතින් අර දිවිය ඥානද අනිකටත් කියන ඔව් ඔව් ඇත්ත තමයි කියලා කියලා. නමුත් අවබෝධ කරගන්න කෙනා නම් දෙකොනේ හිනායයි. ඒක අර සර්වඥ නිතරම ලෝකෙදියා භාවිතේන අහලා බලන්නේ උන්වහන්සේ ළඟට ඇවිල්ලා සමහර මේ වගේ සංස්කාර ඔප්පු කරන්න ආරම්භ. හැබැයි හොඳට තේරෙනවා මොකද අවසාන භවයේ ඒ නිර්වාණ අවබෝධය දක්වාම තමයි ළඟට අරගෙන ආව පොදිය නෙමෙයි. ඒකට නිඳා කරලා බෑ. අපි කවදා හෝ ඒකම සක්‍රීකරණය කරලා ඒක මතම සංස්කාර ඇති වෙනකොටම ඒ දැකීමෙන් මිද චිත්තක්ෂණයක් පමා වුණොත් කල්ප ගණන් හිතේ. විශ්ව තරම් ලෝකම ඇවිත්. ඒක වහාම අප්‍රමාද භාවයේ සංස්කාර පිළිබඳව යනකොට ඉස්සාවරයි. ඉතින් මේක මම මුලින්ම මතක් කළා වගේ මේක මේ පැත්තට ගොඩාක් ඉක්ක කියන්න පුළුවන් නමුත් ඒක පරිසරයට නැත්නම් නිදානේ පසුබිම සාහිත්‍යව තේරුම් ගන්න පුළුවන් තත්වයක ඉන්න කෙනාට නම් ඒක සාධනීය විදිහකට යනවා අනිත් එක්කනට කලින් මුලින්ම වල වතුරස්සරෝ වගේ මොනවද මේ කියන්නේ කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියන ප්‍රශ්නමක් තියෙනවා. ඒකටයි මම අර නිදර්ශන දෙක ගත්තේ භාවනා කරන කෙනෙකුට අරමුණ පිළිබඳව අනිත්‍ය සංඥාව නිමිති දුරු වෙන ගතිය. ව්‍යංජන අනු ව්‍යංජන අහුවෙන්නේ නැති ගතියටපත් වෙනකොට ඒක කලකොලයක් කරගන්න එපා. පරිලක් පරිලක් කරගන්න එපා. එතෙන්ට එනකම් පාර හොඳ ලස්සනට මට දැක් ගන්න ලැබේවා කියලා පහුවෙන්ද වාඩි. එහෙමනම් අර නිමිති තියෙන වෙලාවේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්න පුළුවන් නම් 100%ක්ම ගන්නවා. මෙන්න මේකට අපි කියන්නේ ශ්‍රද්ධාව. හැබැයි ඉතුරු ගතිය කියන්නේ. ඒ නිසා අද දක්ෂණ වැඩියට හිතේ විශාල නිමිත්තක ගන්නවා ඒ නිමිති එකතු කරලා ලකුණු ගන්නවා සල්ලි ගන්නවා නෙවෙයි. නිමිති සියල්ලම ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ නිමිති මාර්ගයෙන් අපි කොච්චරක් මෙතෙක් ගවස්සලා තිබුණාද කියලා අරමුණු මාරු කිරීමෙන් වෙන දෝෂේ වළක්වලා එක අරමුණක සියල්ල දැකීමේ අනිමුණු ලෝකම දැක ගැනීම ශක්තිය ලැබෙනවා. ඒක සංස්කාර ස්කන්ධය තනි කර ඉන්නවා කියන එක නෙවෙයි අපි මේ දේශනා කරනකොට සතිය තුන්නේ පැයකට අරගෙන ඉන්න අදහස් කරන්නේ. ඒක ආසන්නයේ තියෙන ධර්ම දෙක නිසා සිදු කරන මේ ගෙටි මේ ලහුම්කාර වැඩේ. ඉතින් ඒක දැකගන්න, ඒක දැනගන්නයි මෙතෙක් කරපු ධර්ම දේශනා උදව් වෙන්නේ. ඒකම තමයි තම තමන්ගේ අත්දැකීම් එකතු වෙන්නේ. මේ කොටසත් එකතු වෙලා දුරට මේක. මේ ජාලය තමයි දැක ගන්න ලැබේවා. දැකගෙන තමන් විශ්ේම සතුට ප්‍රීති කුල්මත් භාවය ඇති කරගෙන මේ යෝග ජීවිතයේ උද්‍යෝගයෙන් ගත කරලා අනුන්ට ආගස්සක් කරගන්නට ඒ සංස්කාර පිළිබඳ ධර්ම කොට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද සීමිත ධර්ම දේශනාවෙන් සමාප්ත